පස්සෝ කෝ ආවුසෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයා ဒ ුතියෝ අන්තෝ පස්ස නිරෝධා මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව බවස්ස අබිනිබ්බත්තාය ඉත්තාවතා කෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාය පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයි අභිඤ්ඤයස්ස අභිජානතෝ පරිඤ්ඤයස්ස පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝති යෝති ඇනිවර්නි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දෙකඳුර භාවනා මධ්‍යස්ථානයේ මුලස්ථාන කරගෙන පාත්තාවෙන් ලබන භාවනා වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාවටයි මේ අවස්ථාව ලබා ගන්නේ ඉතින් මේ ධර්ම දේශනාව සඳහා අපි ඊයේ හඳුනා දුන් පරිදි අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන් වෙන ඒ මජ්ජේ සූත්‍රය තමයි ඉදිරියෙන් තියාගත්තේ. ඒකදී අපි ඊයේ ඒ සූත්‍රය දිගහැරෙන්න මුල් වෙච්ච ඒ ධර්ම සාකච්ඡාවේ වගතුගත් ඒ පළවෙනි ස්වාමීන් වහන්සේ ඒ ප්‍රස්තුත ගාථාවට දෙන ලද අර්ථකථනයක් පැහැදිලි කරගන්න උත්සාහ ගත්තා. ඉතින් ඒකෙදී ඒ අන්ත දෙක හතහැරලා මැද තීරුම් අරගෙන මැදේ නොඇලී මේ තණ්හාව නැති කෙතුම්කාරයෙන් ගැලවිලා මේ දුක ගෙවම් කරනවා කියන එකයි මේ ගාථාවේ දැක්වෙන පොදු අර්ථය ඒකට මේ පළවෙනි ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ නැත්නම් අර්ථකථනය තමයි පස්සෝකෝ ආවසෝ ඒකෝ අන්තෝ මෙතන මේ සරුවච්චන් වහන්සේ අන්ත දෙකෙන් ඒකාන්තයක් වශයෙන් අර්ථකථනයේ දීලා තියෙන ස්පර්ශයටයි පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ ඒකට අනික් කෙලවර වෙන්නේ ස්පර්ශාගේ හටගන්මයි පස නිරෝධෝ මජ්ජේ මේ දෙක මැද වැසංගිලා හැංගිලා අවිද්‍යාවට යට වෙලා පවතින නිරෝධයයි ස්පර්ශාගේ ගිවියමයි ඡේවීමයි රැවීමයි ඒක නොදන්නා නිසා මේ ස්පර්ශය සහ ස්පර්ශාගේ සමුදය කියන දෙක තණ්හා මගින් ගැටලලා අපිට මේ නිරෝධය මුහා කරලා අවිද්‍යාවකින් වසලා අපි මේ සංසාරෙට බැඳ තබනවා මේ තණ්හා නැමැති මහුංකාරිය ඒක නිසා තණ්හායිනං සිබ්බති තණ්හා මේ විදියට ගැටලනවා තස්ස තස්සේව බවස්ස අබිනිබ්බත්‍ය අලුතින් අලුතින් පහළ වෙන ස්පර්ශාගයේ කෙරෙහි ඇති ආචාදරකම නිසා ආශාව නිසා අපි එකින් එකට එකින් එකට ඇදීගෙන යනවා. ඒකට කියනවා භව නෙත්‍ය කියලා කියනවා. මේ ඇතිවෙච්ච ස්පර්ශය ඊගාට මතුවෙන ස්පර්ශයේ සිලිලාරේ ඊගාට මතුවෙන ස්පර්ශයේ සිලිලාරෙන් ආශාවෙන් කැමැත්ත නිසා අපි දිගින් දිගට ඇදීගෙන යෑමක් මෙතන තියෙන්නේ. ඒක නිසා ඒසේවන්තෝ කෝ බික්කු අභිඤ්ඤයං අභිඥාතං. මෙන්න මේ සංසිද්ධියේදී යම්කිසි භික්ෂුවක් මේ සිදුවෙන දේ සිදුවෙන හැටියෙම දත යුත් විශිෂ්ට ඥානෙන් දත යුත් නම් මේකයි පරිඤ්ඤයං පරිඥාතං. මෙන්න මේකයි පළවෙනි අන්තය මේකයි දෙවෙනි අන්තය මෙන්න මේකයි මැද මේ 1 2 4 ගැටලීමෙන් මැද වසංගන ගතිය වෙන්කොට පිරිසිඳකොට දැනගත දැනගැනීමයි පිරිසිඳනවායි කියලා කියන්නේ. ඉතින් යම් කිසි විදියකට කෙනෙකුට ඒ වාගේ විශිෂ්ට ඥාණයෙන් දතවිට විශිෂ්ට ඥාණයෙන් දැනගන්න පුළුවන් නම් එක එක දේවල් වෙන් කරලා පරිච්ඡේද කරලා පතුරු ගහලා විෂිතුරු කරලා දකින්න දේ දකින්න පුළුවන් නම් ඉතින් එතනම මේ diත්‍ය ධම්මයේ මේ ditu ධම්මයේ එහෙම නැත්නම් මේ ජීවිතේදීම දුක ගෙවම් කරන්න පුළුවන් කියන එක තමයි මේ පළවෙනි ස්වාමීන් වහන්සේ දීපු අර්ථකථනය අපි ඒකට ඊයේ සෑහෙන වෙලා ගත්තා. ඉතින් අපිට පුළුවන් උනේ යම් යම් ප්‍රදේශයකට නිදර්ශන එකතු කරගත්තත් කිට්ටු කරගන්න විතරයි මාතෘකාව. ඒකේ හවස ප්‍රශ්න සැසිවාරදී පේන තිබුණා මේක පිළිබඳව තව විස්තර බලාපොරොත්තු වෙන ගතියක්. ඒක සාධාරණයි. ඉතින් අපි අදත් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන ස්පර්ශය හඳුනා ගන්න ඕනේ. ඒ ස්පර්ශය නැවත නැවතත් අලුතින් අලුතින් වෙන පහළ වෙන ස්පර්ශයන් හා නැත්නම් ස්පර්ශය කියන එක හඳුනාගත්තට අලුතෙන් අලුතෙන් පහළ වෙන ස්පර්ශාගේ හට ගැනීමට පමණ ආශා කිරීමෙන් මේ සංසාර ගැටේ සංසාර වටේ එමනම් මේ කිලේශ වට කම්ම වට විපාක වට කියන මේ වටවලල්ලේ යෑම සිදුවෙන හැටි මෙහි ඊ타ත්ම දේවල් වෙන්කොට දැනගන්න අනුවනි මේ දෙක අන්ත දෙක පමණය මේ මගින් මොහා වෙන මේ මගින් වංචනිකව සැඟවි ගන්නා වූ අවිද්‍යාවට ඉඩ ලැබෙන මැද එහෙම නැත්නම් නිරෝධය ස්පර්ශාගේ නිරෝධය ප්‍රයෝගයෙන් දැක ගන්නවා නිරෝධයට ඉඩ නොතබා ඒ කොනයි මේ කොනයි ගැටලන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඒ බව දැනගෙන මේක තමයි එක කොනක් මේක තමයි අනික් කොන මෙන්න තෘෂ්ණාවේ කෘත්‍ය මේ තෘෂ්ණාවේ කෘත්‍ය අතරමැදින් නැත්තම් විනිවිද දැකලා මේ කියන මැද නැත්නම් පස නිරෝධය දැකගත්තොත් ඒකම දුකේ කෙලවර වෙනවා. ඒක නිසා අපි ඊයේ ගත්ත උපමාවම නැත්නම් මේ ආනාපාන උපමාව ගත්තොත් අපි දැනගන්න ඕනේ අපි ආනාපානයේ ස්පර්ශය කියන පළවෙනි අන්තයේ දැක ගන්න තමයි අපි මේ භාවනා කරලා මේ නීවරණ ධර්ම ටික පොඩ්ඩක් ඈඩ් කරලා නැත්නම් අපේ භාෂාවෙන් කියනවනම් මේ වේදනා, සද්ද, හිතිවිලි කියන දේවල් ඈඩ් කරලා ආස්වාස ප්‍රසවාසී ගැටීම, ආස්වාස ප්‍රසවාසී ස්පර්ශය, ආස්වාස ප්‍රසවාසී පිරිමැදීම, ආස්වාස ප්‍රසවාසී නාස්පුඩු පුරවාගෙන වදින ගතිය අතෝරක් නැතුව දකින්න පුරුදු වෙච්චාම අපි ස්පර්ශය දක ගන්නවා නමුත් ස්පර්ශය කියලා කියන්නේ ආනාපාන ස්පර්ශයම නෙවෙයි කොයි එකේ ස්පර්ශයක් ස්පර්ශය තමයි නමුත් ආනාපානීය ਸਰවචනාංශයේ ඉදිරිපත් කරන්නේ ආනාපානීය උදාසීන අරමුණක් ඒක විශේෂ තණ්හාවකට හෝ ද්වේෂයකට නැකම් කියන්නේ නැහැ. නමුත් ඉන් එපිට කිය වේදනාවක් આવොත් දුක වේදනාවක් නම් අනිවාර්යයෙන් මේක ද්වේෂ පදනමේ තියෙන නිසා ඒ අරමුණ එනකොටම හිත කැළඹීමක් ඇති වෙනවා පැහෙන වතුරක් වගේ. සුඛ වේදනාවක් එනකොට ආසාව නිසා ඒක වතුරකට වර්ණ ගැන්වෙනවා වගේ ඒ වතුරේ අඩිය පේන්නේ නැති මූණ ප්‍රകൃතිය නොපෙනෙන වෙනසක් ඇති කරනවා. ඒ වගේම නිදිමත ගතිය આવොත් නිදිමත ගතිය නිසා ඒ වතුර මත පාසි බැඳුනා වගේ වතුර කඩක් බව පේන්නේ නැතුව ඒකේ මූණ ඡායාවක වතුරේ අඩිය දක්වන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ වගේම සැක සංඛා දිගිදිහිත කුකුස් වගේ දේවල් මතුනොත් මඩ කලවම් වෙච්ච වතුරක් කැළතිච්ච වතුරක් වගේ ඒකේ ප්‍රකෘති ඡායාව ප්‍රතිබිම්බය දක්වන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි එවැනි පක්ෂග්‍රාහී එහෙම නැත්නම් තණ්හාවට හෝ ද්වේෂයට හෝ නෑකම් කියන අරමුණු අයින් කරලා මැද අරමුණක ස්පර්ශය ලබා ගැනීම දුරදිග යන ගමනකට පහසු නිසා සර්වචන් වහන්සේ මේ ඉබේ සිදුවෙන හුස්ම රැල්ලෙන් ඇතිවෙන ස්පර්ශය මෙතන පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැතුව හුස්මෙන් ඇතිවෙන ස්පර්ශය පමණයි ස්පර්ශය කියන එක නෙමෙයි මේ සඳහන් කරන්නේ. සද්දයක් ආවත්, වේදනාවක් ආවත්, හිතවිල්ලක් ආවත්, නිදිමතක් ආවත් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ස්පර්ශය අනුව තමයි. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඒ සරුවචන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සඳහන් කරනවා මේ මිනිස්සෙකුට භාවනා නොකරන කෙනෙකුට භාවනා කරත් විපස්සනා නොකරන කෙනෙකුට විපස්සනා භාවනා නොකරන කෙනෙකුට ඒ 62ක් දෘෂ්ටි පහළ වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ උන්වහන්සේ දෘෂ්ටි හැම එකක්ම ඇති වෙන තැන පෙන්ලා ඒ හැම දෘෂ්ටියක්ම පහළ වෙන්නේ ස්පර්ශයක් අනුභවත් තදපි පස්සපච්චා. ඒක නිකන් අහසින් ආපු එකක් නෙවෙයි. ඒ ස්පර්ශය පහළ වුණොත් ඒ ස්පර්ශයෙන් වැඩියට කල්පනා කරොත් ආංශමනස්කාරයට දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයා මේ බොරුවක් කියනවනේ මේ මනුස්සයා යම් කිසි ස්පර්ශයක් ඇතුවයි කතා කරන්නේ. එහෙම නැතුව මේ හීනෙන් බය වෙලාවත් එහෙම නැත්නම් කවුරු රවට්ටන්න කරන කතාවක් නෙවෙයි. එක්කෝ යත් රැවටිලා ස්පර්ශයක් නැතුවම වෙන්නේ නිසා හැම දෙයකම ස්පර්ශයක් තියෙනවා. අපි කියනවා ගැටුම කියලා, අපි කියන හැපෙනවයි කියලා, පිරිමැදෙනවයි කියලා, ඉතින් මේ පිරිමැදීම අපිට ආනාපානෙට කොටු කරගත්තට පස්සේ ඒක තියෙනවා සුද්ධ කරගෙන යන්න පුළුවන් ගතියක් ඉදිරියට. ඒක නිසා මෙතන අපි පස්සේ කියන එක ආස්වාසේසා ප්‍රස්වාසේ ස්පර්ශය කියලා තේරුම් ගන්න. එතකොට මේ ස්පර්ශය නන්නත්තර නොවන බවට විවිධ දේවල් වලින් හිරියර නොවන බවට කටයුතු කිරීම සඳහා ආනාපානයට කොටු කර ගැනීම සඳහා අපි ආස්වාස ප්‍රස්වාස දෙක ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් කියාගෙන ඉන් හිත පිට දෙයකට ගියොත් ඒවා ද්විතීය කර්මස්ථාන වශයෙන් හඳුනගෙන අර මූල කර්මස්ථානයෙන් පවත්වාගෙන යනකොට මේ හිත වඩා තීව්‍ර කිරීම සඳහා මූල කර්මස්ථානයේ ඇසිල්ලීමේ ස්පර්ශය සහ පිටවීමේ ස්පර්ශය වෙන්කොට හඳුනා ගන්නා තරමට හිත චිවුණු කරන්න ඕනේ ප්‍රනීත කරන්න ඕනේ සියුම් කරන්න ඒ සියුම් කිරීමෙන් වෙන්නේ මොකද්ද? අර මතු පිට යාන්තමට ස්පර්ශය අල්ලා ගන්නා වූ සතිය හොඳට කිලාබයි. හොඳට සුපතිත්‍ිත සතියක්, වේපුල්ල සතියක් බවට වෙන්න අපි පුහුණු කරමු. ඒ විදිහට වෙච්චාම අරමුණේම සතිය එක දිගට චිත්තක්ෂණ රාශියක් පවතින ගතිය අපිට එච්චරම අශීරු කර දෙයක් නෙවෙයි ගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනකොට මේ එකම අරමුණේ සතිය දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ සතියේ ජවය අනුව සතියේ කසකැවීම අනුව සමාධිය තමයි ඇති වෙන්නේ. නිසා සතියේ තහවුරු බවේ අනිවාර්යම සමාධිය ඇති වෙනවා. ඉතින් අර ආධුනිකයා මේ ආනාපානෙ මුල් කරගෙන නැත්නම් ආනාපාන ස්පර්ශය මුල් කරගෙන බලන්නේ සති සමාධි ධර්ම දෙක ඇති කරගන්නයි. සති සමාධි වැඩෙන්න වැඩෙන්න ආනාපානෙ මුණට මුණ දාලා ඉන්න පුළුවන් වෙලා වැඩි වැඩි වෙනවා වගේම ආනාපානයේ විවිධ පැතිකඩ නොදැක්ක ආකාර සාසටහන් රාශියක් මතුවෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනනම් අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආපම අපි නොදකපු ඇත්තෝ දකින්න හම්බ වෙනවා. ඒ දකින්න කෙනා හැම පරියන්කේදීම හැම සක්මනේදීම හැම දාන වේලකදීම දකින දකින ඉන්නකොට මේ පුද්ගලයා පිළිබඳව තොරතුරු අත්දැකීම් වැඩෙන්න පටන් ගන්න එක ස්වභාවයි. නැවත නැවතත් එක්කනාම දකිනකොට එයාගේ ගති ලකුණු දකින්න. උදාහරණයක් විදිහට කියනවනම් අපි එක සැරයකදී හදිස්සියකදී කාගේ හරි ගත්ත ඡායා රූපයක් කරගත්තොත් අපිට ඒ ඡායා රූපෙන් සෑහෙන තොරතුරු ටිකක් හම්බ වෙනවා ඒ අවුස කෙනෙක්ද කොට කෙනෙක්ද කොහේදීද මතක් කරන්න පුළුවන්. නමුත් ඊට වැඩිය ලොකු තොරතුරු ප්‍රමාණයක් හම්බ වෙනවා වීඩියෝ ක්ලිප් එකක් හම්බුනොත්. එයාගේ සම්පූර්ණ හැසිරෙන හැටි පැයක දෙකක ආකාර ඉරියව් වෙනස් වෙන හැටි දකින්න පුළුවන් අපි කියනවා චරණ චිත්‍රයක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ චිත්‍රපටියක් දකින්න පුළුවන් වුණොත් අර එක සැරේ දකපු ඡායාවකට වැඩිය විස්තර දක් ගන්නවා. අන්නේ නිසා අපි මේ ආස්වාද ප්‍රසවාස නැවත නැවතත් දකිනකොට සතිය සහ සමාධිය තීව්‍ර කිරීමේ අදහසින් ආනාපානීය දෙක ගලපමින් විස්තර හොයලා ආනාපානීයම නැත්නම් දෙකට කරලා ආස්වාස ප්‍රසවාසයම ගත්තොත් ආස්වාසයේමත් මුලින් මැද මැදින් අග වශයෙන් කඩන්න උත්සාහයක් උනන්දුවක් උපදේශයක් තියෙනවා. ඒක තමයි අපි මතක් කරගත්තේ සර්වඥ දේශනාවේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියලා ආස්වාස ප්‍රස්වාස මුලුල්ලම ආස්වාස මුලුල්ලම ප්‍රස්වාස මුලුල්ලම ආස්වාස මුළු කයම මුළු සංසිද්ධිය මුළු චිත්‍රපටිය මුළු ජවනිකා සියල්ලම දැක ගන්නා විදිහට කරන්න පුළුවන් වෙන්නේ ඒ අණුව වැඩෙන සතිය දිනුනොත් තමයි සමාධිය දිනුනොත් තමයි ඒ කියන්නේ අර බාහිරින් එන සද්ද වේදනා හිතවිලි නැති ආනාපානෙටම ආශ්වාසයටම ප්‍රශ්වාසයට මූණ දීගෙන කටයුතු කරනවා. අන්නේම කටයුතු කරගෙන යනකොට එන එන එන ආශ්වාසයේ මේ ගොරෝසු මට්ටමටපත් වෙන්න කලින් අවස්ථාව දැක ගන්න එක <clears throat> අපි කියනවා ආනාපානයේ මුල දැකීම. ආශ්වාසයේ මුල දැකීම, ප්‍රශ්වාසයේ මුල දැකීම. මෙන්න මේ විදිහට දැක්කන දැකන යන්න ගියාම අර ආශ්වාස ප්‍රශ්වාසයේ සතහන් සහ ආකාර වශයෙන් බලාගෙන ගිය ගතියට අලුත් උපමානයක් එහෙම නැත්නම් අලුත් දකින්න පැතිකඩක් එකතු වෙන්න පටන් ගන්නවා. කොහොමද මේක මුලින් පටන් ගන්නෙ? කොහොමද ඉස්සලා දැකපු தත්ත්වයට එන්නේ? කොහොමද මේක ගෙවිලා යන්නේ? ඊගාට හිස්තනක් ඇතුව නැවත ප්‍රශ්වාසය පටන් ගන්න හැටි. ප්‍රශ්වාසයේ කලින් දකපු මට්ටමට ගොරෝසුට නාස්පුඩු පුරවාගෙන ගිලක නැති වෙන හැටි. මෙන්න මේ දේ වෙනකොට ඒ කියන්නේ මේ ආශ්වාසයේ මුල දකින්න පැත්තට හිත නැඹුරු වෙනකොට ප්‍රස්වාසයේ මුල දකින්න පැත්ත හිත නැඹුරු වෙනකොට අමතර දෙයක් එහෙම නැත්නම් අමතර පේවීමක් සිද්ධවීමක් අමතර වශීවීමක් හිතේ ආසස් ප්‍රසාසයේ කය චිදේ මේකට කියනවා පස්සම්බණිය කියලා. සංසිඳීම කියන්නේ. ඒ සංසිඳීමේ අනිත් පැත්ත තමයි ඇවිස්සීම කියන එක. කුප්පණ ගති. මේ වෙනකොට ඒ කුප්පණ ගති නැතිව ආනාපානට මෙල්ල වෙච්ච හිත නිසා ඇත්තටම කියනවා හුස්ම ගන්න තුනවත් අතු අඩු වෙනවා ඒත් එකම එන එන හුස්මේ පටන් ගන්න සියුම් තැන ගොරෝසු තැන එනකොට පටන් ගන්න සියුම් තැනට යන්න යන්න යන්න ඒ පුද්ගලයා තුළ ඇතුළට නැමෙන ගතියක් ආස්වාස් ප්‍රස්වාසයේ අඩුවීමක් සහ හිත මැදට මැදට යන ගතියක් ඇතුළට තැම්පත් වෙන ගතිය සිදුවේ මේ නිසා එකවරක් ආනාපානේ බලලා කරන විස්තරයකට වැඩිය ආනාපානේ දහස්වර බලමින් මට මේක විනාඩි 5 10 වුණත් තියාගන්න පුළුවන් කියන විශ්වාසයෙන් බැලුවොත් එnde ende ende බලාන යනකොට ආනාපානයාගේ වෙස්පරන ගතිය ආනාපානේ පරිණාමය ආනාපානේ ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස් වෙන ගතියක් දැකගන්න ඒ යෝගාවචරයට අවස්ථාවක් සැලසෙනවා හරියට බින්ගයක් දිගේ දෝනාවක් දිගේ දිහා ඇතුළට යනවා මෙන්න මේ වැඩේ වෙනකොට ගුරුවරයා සාමාන්‍යයෙන් අර බුදු උපදේශය අනුව කියන්නේ නිතරම එන එන අරමුණක මුල මැද අග වශයෙන් බලන්න. මේ මුල මැද අග වශයෙන් බලනකොට ඒ ආනාපානියත් එක්කම එල්ල වෙලා ආනාපානියත් එක්ක මූණට මූණ දාලා උරුට්ටු වෙලා <clears throat> කටයුතු කරගෙන යනකොට මේ ආනාපානයේ මුල දකින්න පැත්ත ආශ්වාසී මුල දකින්න පැත්ත ප්‍රශ්වාසයේ මුල දකින්න පැත්තට හිත මුල් බහින තැනට යනකොට අර සංසිඳිච්ච කයේ නමුත් සංසිඳිච්ච හිතේ නමුත් සංසිඳිච්ච ආනාපානේ නමුත් ඈතින් Taman ආරක්ෂක වලල්ලක් ඇතුළේ ඉඳදී ඈතින් ශබ්ද තියෙන බවත් ඈතින් වේදනක් තියෙන බවත් ඈතින් ওই හිතවිලි වලට ගොජ දමන ගතිය හිතවිලි පටලවෙන්න හදන ගතිය ඔළුව උස්සන්න හදන ගතිය තියෙන බවත් නමුත් Tamanට අවශ්‍ය නම් මෙහෙවීමක් මානසිකාරයක් මේ මූල කර්මස්ථානෙම යොදන්න පුළුවන් බව. සමහර යෝගාවචරෝ පිරිසිඳිය. පිරිසිඳ දකින්න. මේ බාහිර අරමුණු නැතුවම නෙවෙයි බාහිර අරමුණු තිබුණාට මට අවශ්‍ය නම් මට ආනාපානයෙම ඉන්න පුළුවන්. ආස්වාසයෙම ඉන්න පුළුවන්. එතකොට ආස්වාසයේ වෙනද නොදක්ක මුල දකින්නත් පුළුවන්. ප්‍රස්වාසයේ මුල දකින්නත් පුළුවන් කියලා. ඉතින් මෙතනදී පවා මේ බාහිරේ තියෙන ශබ්ද, බාහිරේ තියෙන වේදනා, බාහිරේ තියෙන හිතවිලි ගැන සිත් කනගාටු ඇති වෙන්න ගත්තොත් බලාපොරොත්තු සුන් කරගන්න ගත්තොත් අර හිචිවිලි වේදනා සද්ද ව්‍යාග්‍ර දේනුවක් ගොරොගොර හිටපු ව්‍යාග්‍ර දේනුවක් පයින් වගේ පැනලා කන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට ආනාපාන හිතෙන් ගිලිනවා අර වටේ තිබුණ ආන හිචිවිලි වේදනා සද්ද ඇවිල්ලා එකක් මොකක් හරි ඇවිල්ලා ඒ යෝගාවචරය විනාශ කරනවා. තව කෙනෙකුට එතනදීම දැක ගන්න පුළුවන් වෙනව පිළිසිඳම මට මේ වෙලාවේ මේ ගෙවෙමින් පවතින මුල පටන් ගන්නාතන දකිමින් පවතින ආස්වාස ප්‍රස්වාසයේ හිත පවත්වනවා නම් අර ඈතින් තියෙන ශබ්ද ඈතටම නතර වෙ තියෙන්නතර නිකන් ඉන්නවා. එන්න දඟලන දොරට තට්ටු කර කර තියෙන වේදනාව එතනම තියාගෙන දොර අරින්න නැතුව ඉන්න පුළුවන්. හිචිලි රාශි ගොජ දානවා. නමුත් ඒව එකකටවත් පණ දෙන්නේ නැතුව ආස්වාස ප්‍රසවාසයේම සරණයි. ආස්වාස ප්‍රසවාසයේම පිහිටයි. මට ආස්වාසයේ මීටත් වැඩිය මුල දකින්න ලැබේවා. මැද දකින්න ලැබේවා කියලා ඒ කැලේක අන්ධකාරේ මේ ආලෝකයකුත් නැතුව වැස්ස වහින වෙලාවක අර කැලේ පීරගෙන වින්දගෙන දිගට යන කෙනෙක් වගේ අර අවුල් පාසාස්සේ යන්න පුළුවන් ගතිය එනකොටම යෝගාවචරයට යම් කිසි තමන්ගේම ක්‍රම සහ විදි ගැන සතුටක් ඇති වෙනවා. මේ සතුට කියලා කියන්නේ සියල්ල සුන්දර නිසා නෙමෙයි. මේ කටුකතාවේ මැද මූල කර්මස්ථානේ රකින්න පුළුවන්. මූල කර්මස්ථානේම සරණ යන්න පුළුවන්. පිහිට යන්න පුළුවන් කියලා ඇත්තටම කියනවනම් මෙන්න මේ මම මේ විස්තර කරන සංසිද්ධිය මේ ගාථාවටම විශේෂ දෙයක් නෙවෙයි. මෙතන තමයි යෝගාවචරයාගේ ජීවිතය පෙළ ගැහෙන තැන. අපි කියනවනම් ඇතුළත ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙන තැන. ඇතුළත තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවයේදීම මේකයි අප්‍රකට දේවල් වලට සැලකිය යුත්තේ මෙහෙමයි කියලා එදිනදා පෞල් ප්‍රශ්නවල ආයතන ප්‍රශ්නවල යටකී ආරක්ෂා ස්ථානවල ප්‍රශ්නවලදී තමන්ගේ කාර්යභාරය තමන්ගේ භූමිකාව හරියට තේරුම් ගන්න ඒ දේ කරන දක්ෂයෙක්ගේ වටිනාකම හොඳට තේරෙනවා ප්‍රශ්න නැතුව නෙවෙයි හැබැයි හැම ප්‍රශ්නයක්ම ඔඩොක් යොදා ගන්න යන්න එපා අපිට බුදුහාමුදුරුවෝ දීපු වැඩක් තියෙනවා අපි අදිෂ්ඨාන කරපු වැඩක් තියෙනවා. ගුරුහාමුදුරුවෝ දීපු වැඩක් තියෙනවා. අන්න ඒක කරනවා. ඒක ප්‍රශ්න විසඳේ. ඒ අතරමැද අනික් ප්‍රශ්න වලට ඔළුව දාන්න ගියොත් ඒ ප්‍රශ්න මූල කර්මස්කන්ධ අපි විනාශ කරලා අපේ පිටකොන්දක් නැති කරලා සම්පූර්ණ සුන්නත් දෝලි වෙනවා. අන්න ඒ වෙලාවේදී එවැනි අවස්ථාවල එකක් නෙවෙයි හම්බෙන්නේ දෙකක් නෙවෙයි දහස් ගණක් හම්බ වෙනවා. හම්බ වෙලා මට ආස්වාසේ සරණයි ප්‍රස්වාසේ සරණයි කියලා ආස්වාසේ ස්පර්ශය, පස්සය තමයි මූල කර්මස්ථානය. අනිකුත් ස්පර්ශයන් තියෙන තැන තිබිච්චාවයි. මම මේක අහ කෑනයි ඔඩොක් වේදා ගන්න යන්නේ නැහැ කියලා කරන්න පටන් අරගත්තොත් ඒ අදිෂ්ඨාන ශක්තිය සෑහෙන මේ පෙරදක්මක් තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන්. අන්නේ මේ යන්න යන්න යන්න යන්න ඇතිවීමෙන් පවතින ආස්වාසේ නැත්නම් ඇතිවීමෙන් පවතින ප්‍රස්වාසේ ඒ වගේම විශේෂයෙන් ආස්වාසේ පටන් ගන්න ඉස්සලා තියෙන හිස්තැන ප්‍රස්වාසේ පටන් ගන්න ඉස්සලා හිස්තැන මේ අහසේ නිකන් බලාකුළු හැදෙනවා වගේ. එකපාරට ආශ්වාසයක් ඇති වෙලා විරා ලොකු වෙලා ඊට පස්සේ නැති වෙනවා. ඊට පස්සේ ප්‍රශ්වාසයක් ඒ වාගේම ඇතිලා නැති වෙනවා. ඉතින් මෙන්න මේ සංසිද්ධියේදී මේ ගාතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අන්නේ වගේ අවුල්පාසන දානාපානේ බේරා ගන්න දඟලන යෝගාවචරයට ආනාපානයේ සංසිදෙද්දී මුලට දකින්න දකින්න යනකොට මුල දැකීමම ලොකු ජයග්‍රහණයක් වෙනකොට අග දැකීම කියන එක ආස්වාසේ ගෙවියම වසංගන ගතිය වංචක භාවයේ වලහලන ගතිය ඒ ධර්ම දෙක ඒක චිත්ත නියාමයක් ඒක නියාම ධර්මයක් ඒක නිසා යෝගාවචරය සමහරලාට මුලැමැදාක බලන්න ගියාම කියනවා මට මේ තුන බැලිල්ල බොහෝ වෙහෙස කර කරන්න බෑ කියලා. සක්මන් කරනකොට පියවරක මේ ඔසවනවා මෙහෙමයි යවනවා මෙහෙමයි තබනවා මෙහෙමයි කියන්නේ ගියාම එහෙම නැත්නම් අරමුණ තුනට කඩලා බලන්න ගියාම මේ තුනෙන් එකක් දෙකක් පේනවා අනිත් එක පේන්නේ. ඉතින් එතකොට ගුරුවරු අස්වසාලනවා මේ ආස්වාසිය බලබලා හිටපු කෙනා ආස්වාසියේ මුල මෙහෙමයි මෙතෙක් වෙලා බලපු මැද හරිය මෙහෙමයි අග හරිය මෙහෙමයි බලන්න ඕනෑ කියන අදිෂ්ඨානයෙන් බලාන යනකොට තුනම එකවරේ නොපෙනුනාට හිත පිචිත් පීඩා ගන්න එපා. ඒ හැටි අපි එකක් එක පැතිකඩක් බල බල හිටපේකන දැන් පැතිකඩ තුනක් බලන්න ආරාධනා කරාට තුනම එකසාර පේන්නේ බලන්න බෑ. එකක් පේන්න පුළුවන් එකක් වෙනකොට දෙකක් පේන්න පුළුවන් අන්න ඒ විදිහට යෑම වුණත් ප්‍රගමනයක් ජීවුණාවක් ඒ කියන්නේ අපි සද්දත් එක්ක ගනුදෙනු කරනවා නෙවෙයි වේදනාව නෙවෙයි හිතවිලි නෙවෙයි දැන් ආනාපානමයි අතුලක් පේනවා ආහනෙන් බලාගෙන ඉන්නකොට මේ මුල සහ ආ සාමාන්‍ය ආනාපානිය දෙක බල බල ඉන්නකොට අග දැකීම වලහන ගතිය වැටහෙන්නේ නැහැ මොකද මුල දැකීමම විශාල ධර්මස්කන්ධයකට දොරාරිනවා. මේක තමයි අපි මතක් කරගත්තේ. ඒ ධර්මස්කන්ධය තමයි හේතුඵල වාදය කියලා කියන්නේ. හැම දෙයකටම හේතුවක් ඇති බව. ඒක තමයි මේ ඒ මේ කෝලිතොපතිස දෙන්නට ඒ අස්සජි ස්වාමීන් වහන්සේගේ පළවෙනි ගාථාව තියෙන්නේ "යේ ධම්මා හේතුප්පබව". අපි දකින්නේ ධර්මය. ධර්ම වල හේතුවත් එක්ක දකින්න පුළුවන් වෙනවා. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තසාගතෝ ආහ. අන්නේ මුලට අදින ගතියක්, මුල පෙන්නන ගතියක් යෝනිසමනසිකාරයක් අපේ සරුවචනාංශ අපිට කියලා දෙනවා කියනකොටම මේ හේතුඵල ධර්මයේ පිළිබඳව අර පුංචි තට්ටුවෙන්, පුංචි ආරාධනාවෙන්, පුංචි විවෘත කිරීමෙන් ඒ කෝලිත ප්‍රතිපාදකයට සියල්ල වැටහෙන්න පටන් ගන්නවා. අපි දකින්නේ මේ ලෙල්ල විතරයි දැන් හේතුවත් එක්කම දකිනකොට ඊට වෙලිය සම්පූර්ණ ලෝක වෙනස්. ඊට පස්සේ තේ සංචයෝ නිරෝධෝ. ඒ විදියට ලාවටමත් වෙලා මහ විශාල ආස්වාසයක් මහ විශාල ප්‍රසවාසයක් නැත්නම් මේ සුළුසුලඟක් ගිනි කන්දක් එහෙම නැත්නම් කුණාටුවක් බාටපත් වෙන මේ පුංචි දෙයක්. අන්නේ පුංචි දෙය මෙච්චර විශාලයකටපත් වුණාට මේවා සියල්ලම නිරෝධ වෙනසුයි. එතකොට උපටිෂ පරිබ්‍රාජකයට මේක වැටුනේ තේසංචයෝ නිරෝධෝ කියන තැන. ඒ ඇතිවීම දැකලා ස්පර්ශය ඇතිවීමයි දෙක දකින්නට නිරෝධය වැහෙනවා. නමුත් ඒකට වචනේ මතක් කරලා දුන්නාට පස්සේ මුල දක්නවා වගේ මේකේ අගක් තියෙනවා කියලා දකිනකොට තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහසම. මෙන්න මෙහෙමයි අරුවචනාංශික වාදේ කියනකොට යතු ගොඩාව. ඉතින් ඒක තමයි අපි මේ විස්තර කරගන්න හදාන්නේ මුලත් ස්පර්ශයත් දෙක දැක්කට හැම දෙයකම Nirodhaය දකින්න පුළුවන් නම් ඒ සඳහා එක ක්‍රමයක් තියෙනවා, පතයක් තියෙනවා. ඒකට කියනවා පත මනසිකාර. එහෙම නැත්නම් උපාය මනසිකාර කියලා යෝනිස මනසිකාර කියන වචන දෙකක්. මොකද්ද? Taman ස්වභාවයෙන් මතුවෙන මධ්‍යස්ථ අරමුණක් අරගෙන ආනාපානෙ වගේ ඒක හොඳට යාලු කරගන්න. හොඳට සුහද කරගන්න. හොඳට මිත්‍ර කරගෙන ඒකේ මුල දිහාවට දැක ගන්නා සුළුව එන්නකොටම සාදර වෙන එක. අරමුණ එන්න චිත්තක්ෂණයකට ඉස්සලා සාදර වෙනවා. මේක තමයි අප්‍රමාදී කියන්නේ. ප්‍රමාද නොවි අරමුණ මතුවෙනකොට හොඳ රත් වෙච්ච යකඩයක්. ශීඝ්‍රයෙන් සීතල වුණාට පස්සේ ආවි දකින්න. මේ යකඩේ හැඩ ගහන්න ඕන රත් වෙලා තියෙනවා තලන්න. ඒකද ෆුට්බෝල් ගහන ක්‍රීඩකයෙක් හැම වෙලාවෙම තමන්ගේ ශේෂ්ත්‍රයේ තමන්ගේ පාලන ප්‍රදේශේ නැතුණත් බෝල යන දිහා ගැන නිතරම බලන් ඉන්න ඕනේ බෝලේ තියෙන අනුන්ගේ පැත්තේද තමන්ගේ පැත්තේද කියලා එයාගේ වෙන බඩ එකක් උන් විශ් එකක් උන් දත එකක් උන් බල බල හිටියොත් ඒ බලන් ඉන්න කට්ටිය ඒකට අප්පුඩි ගහන්නේ බලන් ඉන්න කට්ටිය දක්ෂ ෆුට්බෝල් මේ පාපන්දු ක්‍රීඩකෙක් බව දකින්න මොකද එයා බෝලේ කොහෙ තිබුණත් හැම වෙලාවෙම එතන තමයි හිත තියෙන. තමන්ගේ ශේෂ්ඨට කොයි වෙලාවෙයිද ආපු ගම අනේ පොඩ්ඩක් ඉන්න මේ අතේ දාටි ටිකක් තියෙනවා පිහගෙන එන්න මං මුනේ දාටි ටිකක් පිහගෙන ගම් බෝලේ උතන තියන්න කියන්න බෑ මොකද එතකොට විරුද්ධ පක්ෂය ඇවිල්ලා වහාම බෝලේ දැහ ගන්න. අන්න ඒ වගේ Taman දිහාට ආශාසය එනකොටම ඒකට පැනලා පහර දෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ සාදර වෙනවා කියන්නේ. ලෑස්ති වෙලා ඉන්නවා කියන එක. ඒ නිසා පිටකොන්ද දැක්කට පස්සේ මුල දකින්න එක තමයි මේ ක්‍රමය. ඒක දැක්කට පස්සේ මේ බණ අහලා තියෙනවා නම් දැන් නම් මේ ගාථාවේ උනන්දු කරන්නේ මේ දේ දැකීමෙන් ඇතිවෙන සිලිලාරේ නිසාම අග දැකීම මොහා වෙන්න ඉඩ තියෙනවා අන්න ඒකට අවිද්‍යා අනුසයට ඉඩ දෙන්න එපා උදම්මනන්න එපා දැන් මේ සද්ද වේදනා නැති කර යම්මාකාරයෙන් නැති කරගත්තද යම්මාකාරයෙන් මූල කර්මස්ථානේ මතු කරගත්තද යම්මාකාරයෙන් මූල කර්මස්ථානේ මුල පැත්තරක් දකින්න මගේ හැකියාව ප්‍රනීත භාවය දක්ෂභාවය දිනු කරාද මේක සුසුම් ලණ්ඩ තානායම් පොලක් නෙමෙයි. මේක සතුටු වෙන්න මේව නැත්තම් භෝජන සංග්‍රහ පවත්තර තනක් නෙමෙයි. මේ ගත්ත ගැම්මේ මේ ගත්ත එකලසේ ජවය යොදවන්න ඕන මේකේ අගක් දකින්න. ඉති මේ අග දැකීමම විශාල වෙනසක් ඒකේ පළවෙනි වතාවට වෙන එක තමයි අපි මතක් කරුවේ ඒ සම්මසන ඥාන කියලා කියන්නේ අරමුණක් නෙවෙයි. ඒකට අරමුණ ඇත්තටම ඉච්ඡරම තීක්ෂණ විදිහට කොටස් වලට කැඩිලා නැහැ. නමුත් මතුවෙන මතුවෙන හැම දෙයකම නැතිවීමක් තියෙනවා. මෙතනදී යෝගාවචරය විපස්සනාට හොඳ සූදානම් මනසක් ඉදිරියට යන්න පුළුවන් මනසක් ඇති කරගන්න. මේක ඊට පස්සේ විපස්සනා කරාට පස්සේ මේක නැවත පන්නරයක් අල්ලනවා. උද්‍යප්පේ ඥානයේදී ඇතිවීම නැතිවීම දෙක ආයසරයක් සම සමව පෙන්වන්න පටන් අර ගන්නවා. පෙන්නල ඉවරලා ඇතිවීම පක්ෂයේ සම්පූර්ණයෙන්ම නොදක නැතිවීම පමණක් දැකීමට භංග ඥානය කියලා කියනවා. ඒ භංග ඥානෙ එනකොටම බයක් උපදිනවා. භයතුපට්ඨාන ඥාන කියලා අන්න ඔය භංග ඥාන භයතුපට්ඨාන ආදීනව ඥාන කියන ටිකේ පළවෙනි වතාවට සහලවන ගතිය පෙන්නන තැන තමයි එච්චර ගැඹුරින් නෙවෙයි එච්චර සියුම්ම නෙවෙයි මේ සම්මතන ඥාන අවස්ථාව. ඒ සම්මතන ඥාන අවස්ථාවේදී යෝගාවචරයාගේ මානසිකාරය මූල කර්මස්ථානයේ පමණක්ම හිටින්නේ නැහැ. මූල කර්මස්ථානය කියන්නේ අපි මෙතන ආස්වාසිය මත ප්‍රාස්වාසිය මූල කර්මස්ථානන ප්‍රස්වාසිය මත ප්‍රස්වාසිය මූල කර්මස්ථානන දෙකටම ආනාපානිය කියනවා. නමුත් ඒ වෙනකොට ඒ යෝගාවචරයට ඇති වෙන හිතවිල්ලක පවා ඇති වෙන්නේ නැති වෙන්නයි. වේදනාවක පව ඇති වෙන්නේ නැති වෙන්නයි සද්දක පව ඇති වෙන්නේ නැති වෙන්නයි කියනවා අර නිදිමත කොහොමඩක්වත් වෙන්නේ ඒ නිසා යෝගාවචරය අර මූල කර්මස්ථානයෙන් ඇති කරගත්ත Javaය අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියන නීති අනුව මේ චිත්තක්ෂණයේ ආස්වාසයට සංගතිය මෙච්චර නම් ජවනිකාව මෙච්චර නම් සංසිද්ධිය මෙච්චර නම් හිතවිල්ලකටත් මෙච්චර තමයි වේදනාවටත් මෙච්චර තමයි සද්දකටත් මෙච්චර තමයි කියලා අනික් අරමුණුත් එක්ක අන්වේ ඥාන මතින් තර්ක ඥාන මතින් ණය විපස්සනා ක්‍රමයට හැම දෙයකම විග්‍රහ කරන්න බලන ගතිය නිසා ආයසරයක් යෝගාවචරයා ප්‍රත්‍යක්ෂ ඥාන සහ චින්තාමය ඥාන අතර විශාල අවුල් ජාලක පැටලෙන්න ඉඩ තියෙනවා. මේක වාසියක් නම් තමයි හිතේ තියුණුකමක් තමයි. නමුත් හොඳට කැපෙන දැලිපියක් අල්ලගත්ත පස්සේ ඒක වඳුරෙකුට දුන්නා වගේ. රිලෙවෙකුට දුන්නා වගේ අහුවෙන අහුවෙන කපා ගන්න පටන් ගන්නවා. ඉන්සා සම්මසන ඥාන අවස්ථාවේදී මේ ණය විපස්සනාව එහෙම නැත්නම් අන්වේ ඥාන දියුණු වෙන්න පටන් ගත්තාම මූල ධර්ම වලට බර මේව නැත්නම් දර්ශනීය පැත්තට යන කෙනා පොත් ලියන්ට යන එකනා ඉතින් පටන් අර ගන්නවා මට නම් දැන් සියල්ල හොඳට වැටහෙනවා මුලත් තේරෙනවා අගත් තේරෙනවා ඇයි මේ ටික අනුන්ට බැරි? අනික් කටට මේක කියලා දෙන්න ඕනෑ කියලා පුදුමාකාර විදිහට අර ඒ Tamanට ඇතිවෙච්ච ඥාණය අවුල් කරගන්න. පටලවා ගන්න. ඒ පටලවා ගැනීම නිසාම පළවෙනියෙන්ම වෙන දේ තමයි අච්චර ලස්සන පාර පෙන්නපු මූල කර්මස්ථානේ අත්තල වගේ තිබුණු මූල කර්මස්ථානේ පැත්තකට දාලා Tamanගේ රුචි අරුචිකම් දිගේ ඉතී මේ ඥානය යොදව යොදව බලන්න පටන් ගත්තාම ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා අර වගේ අවුල් පාසක කැලේක අන්ධකාරේ කටුකොහල් තියෙන්නේ කූඩල්ලෝ ඉඳද්දි සර්පයෝ තියෙද්දි රිංගාගෙන බඩගාගෙන ගිය කෙනාට වෙල්ෙලියක් හම්බ වෙනවා. දැන් කටුකොහල් මුකුත් නැ නැගිටලා යන්න පුළුවන්. නමුත් මේ වෙල්ෙලියේ මඩ තියෙනවා. අන්නේ මඩ ගොහුරු එරේ. මතක නැති වෙනවා මේ අපි යන ගමනේ පොඩි ජයග්‍රහණයක් පමණයි. ඒ නිසා ඉදිරියට යන්න නම් නැවතත් මෙච්චර අන්වේ ඥාන තිබුණත් මෙච්චර ණය විපස්සනාට හේතුඵල ධර්මේ වැටුණත් නැවත නැවතත් මූල කර්මස්ථානට අපි ආදරය කරමින් අර තිබුණු යාලුකම ඇති කරගන්නමින් පවත්වන එක ගුරුවරයාට ඩොක්කුවේ නැහැ කියලා දෙන්නේ. මොකද මේ යෝගාවචරය ඒ වෙලාවේදී අර තටු ආපු කුරුළු පැටව වගේ හැම දිශාවටම ඇවිදින්න පටන් ගන්නවා. ඇවිදිනකොටම පටේ පිටේ ඉන්න සත්තු මෙයා දැහ ගන්න හදනවා. ඒ නිසා අම්ල තාත්තලා පුළුවන් තරම් ඒ පුකුරුල් පැටවු ටික ඉකිලෙන්න පුළුවන් වුණාට ගස් ගොම්මනක රඳවලා තාම කන්න දීලා අම්ල තාත්තගේ ඇස් බැල්මේ තියෙනවා. එහෙම නැත්නම් කියනවා නම් වැඩි විපත් වෙච්චි ගෑනු ළමයෙකුට ඒ ඇති වෙන ශාරීරික රසායනික වෙනස්කම් නිසා පුරුෂාන්තරයට යන්න ලොකු සිලිලාරයක් පහළ වෙනවා. එතකොට අම්ල තාත්තලා කුලකාන්තාව දෙන්නේ නැහැ පුරුෂාන්තරයට යන්න. අපි කියනවා කෙල්ල ගෙට ගන්නවා කියලා. තියන්නෙම නෑ. මොකද මේ තුල මෙයා හුඟක් හැදෙන්න ඕන. ඇත්තටම ජනනියක් තමයි. ඇත්තටම බිහි කිරීමේ ශක්තිය තියෙන තමයි. නමුත් තාම මේ යන්තමට මේ වැඩිවියපත් වීම උනා පමණයි. අන්න එතන තමයි භාවනා මධ්‍යස්ථානයේ තියෙන වටිනාකම. භාවනා මධ්‍යස්ථානට නානා පුදුලෙ ඉන්න දෙන්නෙත් නෑ. මේ අතන්නේ යන්න දෙන්නෙත් නෑ. මේ දේම කාලා මේ විදිහටම සක්මන් කරමින් මේ විදිහටම පරියංග කරමින් දිගින් දිගට දිගින් දිගට යන්න කියන්නේ අන්න එවැනි අචීර්ණාත්මක අවස්ථාවක් ආපුහම පරිසරයෙන් ලැබිය යුතු ආරක්ෂාවක් වශයෙන්. අන්නේ ආරක්ෂාවක් සහිතව ඉදිරියට ගියොත් නම් ඒ කියන්නේ ඒ සම්මත ඥාන ඇති වෙලත් ඒකට උදම්මනක් නැතුව නැවත නැවතත් විවිධාකාරයෙන් කල්පනා කරන කරන දේවල් වල ධර්මයේ වැටෙන්න පටන් ගත්තා. ඒකේ සීමාවක් ඇතුව ඊර්ෂ්‍ය තරහෙන් නැතර කළා නම් නෙවෙයි සීමාවක් ඇතුව නැවත නැවත මූල කර්මත්තරන්ට යොදවමු. අපි කියනවා නම් පරියන්කේදී ආස්වාස ප්‍රසවාස. සක්මනේදී වම සහ දකුණ එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියන්නේ. එදින්දා වැඩවලදී මොකද්ද චේතනාපූර්වක කරන්නේ? මේ වැඩේ තීතිය දාගෙන යන්න ගියාම අන්න අර ඉදිරියට වැඩිච්ච සත්‍ය සමාධිය තව තීව්‍රව ඉදිරියට යනකොට ඒ භංග ඥාන අවස්ථාවේදී වගේ උද්‍යප්පේ ඥානේ පහකන භංග ඥාන පැත්තට ගියාට පස්සේ දකින දකින දේ සිඳි සිඳි කැඩි කැඩි බිටි බිටි බිටි බිටි යන පැත්ත පමණ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කියන්නේ ඇත්තටම භාවනා යෝගාවචර විසින් කළ යුත්තමාරයි. ඊට පස්සේ තියෙන්නේ මේකට වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන යන එක. මෙතෙන්ට එනකන් වීර්යයට කියනවා ආරද්ධ වීර්ය කියලා. ආරම්භ ධාතු කියලා. නික්කම ධාතු කියලා කියනවා. මේකට විශාල කැපකිරීමක් අප කරා. ඊට පස්සේ තියෙන්නේ පග්ගහිත විදිය ගද්දේ නොහලා. ඊකට අරගෙන යන එක. අපි හිතනවා නම් දැන් මේ නිසන්වනේ තියෙන දසනේ මම පාවිච්චි කරනවා මෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ හරිය කරන ගොඩනැගිල්ලකට පල්ලෙහා ඉඳලා සිමෙන්ති කොටයක් කරේ තියාගෙන ඉන්න මිනිස්සෙක් දැන් සාමාන්‍යයෙන් ලංකාවේ නෑ ඒ තනි පිරිමින්ති කොටයක් කරේ තියාගෙන පුළුවන් පිරිමි නෑ. ඒ තරමටම දුර්වලයි. ඉස්සර ওই නවරියන් කියන පුද්ගලයා සිමෙන්ති කොට දෙක අත් දෙකට අරගෙන රේල් පීඩේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන යනවලු. මේ පීල් එක කකුලයි අර පීල් එක කකුලයි තියෙන අත් දෙකේ සිමෙන්ති කොට දෙක තියාගෙන යනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔය eh, නිකන් කට කතාවක් නමුත් දැන් හරි අමාරුයි. ඒ නිසා දැන් ඕනේ දෙන්නේ කුසල ඕනේ සිමෙන්ති කොටේ කරේ තියාගෙන. ඊට පස්සේ උඩට එනකොට මගදී හැටි වැටලා බිම තිබ්බොත් ආය ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ මනුස්සයාට තිබ්බ සිමෙන්ති කොටේ මේ තව ටිකනම් තියෙන්නේ ඔන්න ඕක ඇදගෙනම ගිහිල්ලා බිම දානවා කියලා ගත්ත දේ බිම තිබ්බොත් ආය ගන්න බැරි නිසා අරගෙන යන එකක් තමයි ඔන්න ඔය Nirodhe පැත්ත දැක්කට පස්සේ තියෙන්නේ. ඒත් වැඩක් තියෙනවා නමුත් ආය කියලා ගන්නව නෙවෙයි. ආන්නේ විදිහට අරගෙන යනකොට යෝගාවචරයට පේන්න පටන් අරගන්නේ මේ භාවනාවේ කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ බිදී බප්පමණක් නෙවෙයි ලෝකෙන් ඇෙන හැම තොරතුරකම ඇසුරු කරන හැම කෙනාගේම තමාගේ සක්කාය දිට්ඨිය සහිතව සියල්ලම නිකන් රට උණුලින් හදපු එකක් වාගේ. එහෙම නැත්නම් ලුණු කැට වලින් හදපු එකක් වාගේ. වැස්සට අහුණත්, අවුවට වැටුණත් පොඩ්ඩක් හැප්පුණොත් සුතුස් කාල කැඩලා ආන්නේ පැත්තට එනකොට ඇතුළත ඇති වෙන මේ බය, ඇතුළත ඇති වෙන මේ අනිශ්චිතතාවය, ඇතුළත ඇති වෙන මේ මේ විස්තර කර ගන්න බැරි. එහෙම නැත්නම් නොදන්නා සුළු ගතිය නිසා ඒ යෝගාවචරය තුළ කවදාකවත් නැතුව කේන්තියන්ට ඉඳ තියෙනවා. කවදාකවත් නැති බයක් පහළ වෙන්න ඉඳ තියෙනවා. කවදාකවත් මේ මේ මේ භාවනා ගමනවත් ඉස්සරහ කියලා මට ආරක්ෂාවක් ඇති වෙයිද කියලා සියල්ල කෙරෙහි එපා වීමක් එන්නේ කියනවා. ඉතින් එපා වීම මේ සංසාරේ සංසාර නැමැති සාපයේ එක ලකුණක් මොකද දැන් සත්‍යයට මුහුණ දෙන වෙලාව. එහෙම නැත්නම් මේ Nirodhaය දකින්න වෙලාව. නමුත් ඒක පවත්වන්න දෙන්නෙම නැහැ. Tamanට පේන්නේ හැම වෙලාවෙම මාර බලවේග ඉදිරිපත් වෙනවා, බාධක ඉදිරිපත් වෙනවා. හිතේ තිබුණාට ධෛර්යය, හිතේ තිබුණ මේ ඉදිරියට යන ගතිය නැති වෙනවා කියලා මහා අමාරු තත්යකටපත් වෙනවා. ඒත්පත් වෙන වෙලාවේදී මේක ධර්මතාවයක් බව. මේ වැඩේදී මේක මතුවෙනවාමයි කියලා පෙන්වන්න ඕනේ නිසාමයි මේකට බයතුපත්ඨාන ඥානය කියලා කියන්නේ භංග ඥාණයෙන් පස්සේ ලොකු බයක් ඇති ඒ බය හුඟ දෙනෙක් හිතනවා මේ භාවනාවෙන් ආපු එකක් නෙවෙයි භාවනාවෙන් පිටින් ආපු එකක් කියලා ඉතින් බලි කරනවා තොවිල් බලි තොවිල් අරිනවා කේන්දර බලන්න යනවා ඉතින් අංජනන් එළිය අරිනවා නානාප්‍ර ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහෙත් එල්ලෙන්න වගේ විවිධාකාර දේවල් වල එල්ලෙනවා ඒකමක් නැහැ කාලේ නාස්ති කිරීමක් වෙනවා නැවත නැවතත් භාවනා කරනවා. නමුත් ඒ ඔක්කොගම දෙන උපදේශ තමයි අනේ කරුණාකල භාවනා නැස කරන්නේ. අර කැඩිච්ච සක්කාය දිට්ඨිය ආය වැල්ඩින් කරලා පේන්ට් කරලා ආය ගෙදර ගිහිල්ලා තියාගන්න කියලා බාර දෙනවා අතට. ඉතින් මේ මනුස්සයා හිතනවා දැන් හම්බෙච්ච සක්කාය කැඩිච්ච සක්කාය දිට්ඨිය ආය පట్టල කරලා ගෙදර තියාගත්තාම එයා තමයි නියම මිත්‍රයා කියලා. මේ සක්කාය දිට්ඨිය කඩන්න, Nirodhe දකින්න උපදෙස් දීපු බුදුහාමුදුරුවෝ පිළිබඳවත් පොඩි සැකයක් මතුවෙනවා. මේ ජීවිවල ඉඳගෙන අපි මේ කරන වැඩත් එක්කව කරන්න පුළුවන් ද දන්නේ නැහැ. අපිට ওই කියන පාරමිතා තියෙනවද දන්නේ නැහැ. අපි ත්‍රි හේතුක පරිච්ඡන්දිය දන්නේ නැහැ. මේ ආත්මේ මේ ජීවිතයේ මේ රාසනේ දැන් මේ නිමන් ලැබෙන කාල පරිච්ඡේදය ඉවරයි. අපි නිකන් කාලේ නාස්ති කරනවද දන්නේ නැහැ කියලා වට ඉන්න කට්ටිය පුදුමාකාර විදියට ආවඩන්න පටන් ගන්නවා. එනිසා මේ අවස්ථාවේදී යෝගාවචරයට නියම උපදේශේ නියම කල්යාණ මිත්‍යෝ නියම ධර්මතාවෙන් නොලැබුණොත් පිපිච්ච මලක් හත් දවසක් පත් වෙලා ගිනිගෙන යන ගිනි අඟුරු කරකට දැම්මා වාගේ වියකිලා යනවා. අදත් ඒක නැතුව නෙවෙයි. හැබැයි මේට වැඩි තාමත්ම සෝචනීය தත්ත්වෙ මේට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා. සෑහෙන පිටසක් මෙතෙන් යනකම් ගිහිල්ලා තියෙනවා. නමුත් කවවම කවදාකවත් කෙනෙක් අත දීලා නැහැ. මේක කළ හැක්කක්. මේ තමයි මේ භාවනා ගමනේදී හම්බ වෙන මාර්ග සලකුණු කියන එක දකන මේ Nirodhe දකින්නකොට වටේ ඉන්න අපේ නෑදෑයෝ යාළුවෝ මිත්‍රෝ කියා ගන්න කට්ටිය අපිට ආවඩන්න පටන් ගන්න ඕක තමයි භාවනා කරපම් පිස්සු හැදෙනවා කියන්නේ අපි වගේ නිකන් ඉන්නකෝ එතකොට හරිනේ ඕකට අපි සාන්ති කර්මයක් කරමුකෝ බෝධි පූජාවක් දෙමුකෝ ඊට පස්සේ ඔච්චර භාවනා කරන්න ඕනේ නෑ ඔය ටිකක් කෙරුවට කමන්නේ නෑ කියලා ආයෙත් සැරයක් අර නිරෝධ වෙච්ච එක පිපිරිච්ච එක බින්දිච්ච එක වැල්ඩින් කරලා දෙන එක තමයි කරන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ තීනක තීන්දුව කළා තියෙනවා සචේ නීරේසි අත්තාණං කංසෝ උපහතා යතාහි. මහණි යම් කිසි විදියකට ලෝකංශ භාණ්ඩයක් පිපුරවාන ඒ කංශ භාණ්ඩ තට්ටු කරන බොල්ලන්ටක් නෙවෙයි. ලෝහ භාණ්ඩයක්, පස්ලෝ භාණ්ඩයක්, හරි පිත්තල භාණ්ඩයක්, හරි තඹ භාණ්ඩයක් හරි අපි තඹ තඹ කලයක් කියලා ගමු තට්ටු කරපු ගමන් ඒකේ ලස්සන හඬක් නගිනවා පුපුරලා නැත්තම්. පිපුරවාන බොල්ලන්ටක් නගිනවා. ඉතින් අපි කඩේකට ගිහලා භාණ්ඩ ගන්න ඉස්සලා තට්ටු කරලා බලන හොඳට යකඩේ ලෝහේ සද්ද එනවනම් භාණ්ඩේ හයියයි. හොඳයි. පුපුරලා නැහැ. පැලිරක් එනවනම් අපි ගන්නෑ. අපේ ආත්මයත් සක්කාය දිට්ඨියත් මේ කංශ භාණ්ඩයක් වගේ නම් මේ නිරෝධයේ දකින්නකොට පැලිරක් ගිය කංශ භාණ්ඩේ වගේ මේකෙන් නිකුත් වෙන සද්ද කිසි කෙනෙක් මිලදී ගන්න කැමති වෙන්නේ. ඒක පැලිරක් ගිය බව භාවනා නොකරපු මනුස්සයව පවා තේරෙනවා. Tamanට තේරුම් ගන්න පුළුවන්කම තමයි Taman එකිනෙකා එක්ක වාදෙට පැටලෙන්නේ. ඒසපත්තෝසේ නිබ්බාණං සාරම්භෝතේන විජිතයෝ සාරම්භයට යන්නේ. සාරම්භය කියලා කියන්නේ එකට එක කියන්නේ. පත්තර බඳින්න යන කවුරුර කියනවා පිසුලානේ ඕව මට පිසු තමයි කියලා එකයි. ඔය භාවනා කරන්න හොඳ නැහැ මෙහෙමයි ඇත්ත ඇත්ත ඒක නම් ඇත්ත ඔයා නියම කල්යාණ මිත්‍යානේ බොහොම හොඳයි කියලා ඒ මනුස්සක පිට අත ගාලා තමන්ට කරන්න ඕන භාවනා තමන් කරනවා. කවදාකවත් වාද කරන්න යන්නේ නැහැ. සාරම්භයක්පත් වෙන්නේ. එචි මේ විදිහට මේ Nirodhaය, මෝහා කරන Nirodhaය අවිද්‍යාවේ අනුසයෙන් පෝෂණය ලබන්නක් බව දැනගෙන මේක හරහා දකපු ගමන් මේක තමයි විද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව මේ ඇත්ත දකින්නකොට මෝහා කරන ගතිය, වලහනල ගතිය, බාධා කරන ගතිය දිහා බැල මේක අනුකරාට මේක තමන්ගේම නොදැනුවත්කම නිසා තමන්ගේම අවිද්‍යාව නිසා වෙන්නේ මේක අලුතෙන් කටුගහේ කටුල් කරන්න ඕනේ ඉබේ නේද මෙන්න මේකට මේක දැකගෙන අස්පනා පිට මේක දැකගෙන භාවනාව පාවා නොදී මූල කර්මත්තානේ පාවා නොදී ওই මතුවෙන බිඳි බිඳීම පාවා නොදී ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒක තමයි ගංගා දිගේ පීලට ඊළට පිනනවා කියලා කියන්නේ ඒක මේ ලෝකයාගෙන් ආශිර්වාද ලැබෙන එකක් නෙවෙයි. ලෝකයේ ආශිර්වාද ලැබන්නේ සංසාර ගමනට පමණයි. බුදුරජාණන් වහන්සේ පැත්තකට ලයින් එකන ආශිර්වාද කරනවා අනේ මේ මිනිස්සයා කරන වැඩේ මොන තරම් ශ්‍රේෂ්ඨයි. මේ සියලුම කිට්ටුවන්තයන් නැදයි කිසිම ගුණයක් රකින්න නැති වැඩේ අභීතව ඉදිරියට කරගෙන යනවා කියලා ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේව සමත විදර්ශනා භාවනාලි පොත තියෙන කාලේ මම හිතන 40 ගණන් වල 50 ගණන් වල සඳහන් කළා තියෙනවා අද කාලේ භාවනා කරන අයට ලෝකයා භාවනා පිස්සා භාවනා පිස්සා කියලා මේ පිස්සු ඇද්දලන්න හදනවා බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා විසින් ඈත ඉඳලා සාදු කියන මේ පුද්ගලයා චරිතයට කෙල පිරිච්ච padikkamakata තරම්වත් අද ලෝකයා සලකන්නේ නැහැ. අහෝ සාසනය කියලා. අනේ ඉතින් ගිය කෙනාට නම් තේරෙනවා මේක බුදුහාමුදුරන් කාලෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මේක හරහා යන්නේ බලාතුකින් කෙරේ. ඒකටයි මේ ગાථා සජ්ජහානා කරලා තියෙන්නේ මේ ඇතිවීමත් අරමුණක් දකින්න එක දක්ෂකමක් තමයි අන්නේ දෙක පතුරු ගහලා විවරණය කරලා විෂිතුරු කරලා මේ ඇතිවෙන තාක් දේවල් නැති වෙනවා කියන එක නැත්නම් මුල මැද දකින්න එක දක්ෂකමක් තමයි. නමුත් මුල මැදත් සමග අග දකින්න ගියාම ඒක සහලවනවා. මේක බය කරනවා. අන්නේ ඒතියෙදි දෙක දකින්නවා කියලා කියන්නේ මහා පුරුෂයෙක්ගේ වැඩක්. ඒ මොකද මේ නැතිවීම දකින් නැතිවෙන්න අරමුණත් අරමුණේ ඇතිවීමත් අතර ගැටලන එක දෙකේකට බැඳලා එහා පැත්ත නොපෙන්නන එක තමයි තණ්හාවගේ වැඩි. තෘෂ්ණාවගේ කෘත්‍ය සිබ්බණිය කියලා කියන්නේ. ඉතින් ඒක දැනගෙන මෙන්න මේක තණ්හාවේ කෘත්‍ය මේක අරමුණේ මුල මෙන්න මේක අරමුණේ සාමාන්‍ය පිටකොන්ද මෙන්න මේ නොදකින්න පැත්ත. වසංගිච්ඡ පැත්ත. මේ තමයි පිටි පිටි යන එක. නමුත් ඒක බලනකොට අර සක්කාය දිට්ඨියගේ පිපිරී යාම, හුලංගිරි යන ගතිය, පැලිරි යන ගතිය, අර කංශ බාණ්ඩයක් පුපුරලා ගියා වගේ ගතිය දකින්නකොට මේ දේ දැක දැක ඉදිරියට යන්න නම් ඒකට කියන්න තියෙන්නේ සංසාර බය පමණයි එකම හේතුව. මේ බණත් අහලා තියෙනකොට සංසාර බය තේරෙන්න මේක ආයෙ වැටුනොත් වැටෙන්නේ කබලේ ලිපට. ආයෙ මේ සක්කායදිට්ඨිය හදාගෙන යන්න හදන්නේ ආයතර නරාවලට තමයි. ඉතින් අපි සංසාරේ කොච්චර කල් යන්න ඇද්ද? දැන් අපි මේක තීන්දුවක් කරගන්න ඕනෑ කියලා ඒ අභීත ඥානෙ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියන. ඉතින් ඒක නිසා සරුවචනන්ත මේකට මහා පුරුෂයෙක්ගේ ගතියක් කියලා කියනවා. ඒක නිසා ඒ වෙලාවේදී මේ පුංචි දෙයකින් පවා හිත බොහෝ විට වැටෙන්න ඉඩ තියෙනවා. යම් වෙලාවකට එහෙම වැටෙන්නේ නැති පෞරුෂත්වයක්, සූරකමක්, වීරකමක්, දීර්කමක් ඇති කරගත්තට පස්සේ තවත් එක පැත්තක් තියෙනවා ඒ දේ ඇති වෙච්ච එකනට ඒක නොකිය ඉන්න බැරි ගතියක් පහල වෙනවා කියලා කියනවා. මට අමාරුවෙන් මම මූල කර්මස්ථානේ මතු කරගත්ත මට වෙන මත වෙන මත වෙන ආස්වාද ප්‍රසවාසය දකින්න පුළුවන්. මට ඒකට ගුරුවරයා කිව්වා මේකේ මුලමදාක බලන්නයි කියලා. ඒකට මම මුල දැක්කා. නමුත් ඊටාම අමාරුවෙන් තමයි මේ අගපේන්නේ අගපේන වෙලාවේ මම සහලැව්වා වමනේ දැම්මා එපා වුණා නීරස වුණා නමුත් මේ කාගෙන ගියා දැන් නම් මට මේ තමයි මුල, මේ තමයි මැද, මේ තමයි අග, මේ තමයි මේ සිබ්බණියගේ ගැටේ, මේ තමයි වියේ තන කිනක තේරෙනවා කිනක වසහාලන්න බැරි තනක් විපස්සනා ඥානයක් පහළ වෙච්චාම ඒක හෙලි නොකර ඉන්න බැරි ගතියක් තියෙනවා කිනක සරුවචන්සේ සඳහන් කරනවා කිනකොට ගමික චිත්තේ පහළ වුණා නම් කෙනෙකුට විපස්සනා ඥානයක් පහළ වුණා නම් ඒක හෙලි වෙනව හෙලි කෙර. සමහර වෙලාවෙ රෝග තත්ත්වයකට එනවා. කියන්නේ නැතුව බැරුව පටන් ගන්නවා. අනේ එතනදී ඒ කියන්න යනකොට ඇති වෙන මාන්නේ. ඒ කියන්න යනකොට ඇති වෙන දික්ඛිය. ඒ කියන්න යනකොට ඇති වෙන මේ විපස්සනා ඥාණයට ඇති ආශාව. ගැඹුරෙන් හොයාගත්ත දෙයක් නේ. මෙන්න මේකට නොඇලී සිටීම කියන එක තමයි උපේක්ෂා කියන්නේ. මේ ඇති අමාරාවෙන් ඇති කරගත්ත මේ ඥාණයට මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන තුමිකට කෙලී ගන්නට මේ ජීවත් වෙනවා අපි. ජීවත් වුණාට ඒක නම්බුවක් කරගන්න ඒක ගැලී ගන්න නැති ගතිය තමයි මේ මජ්ජේ මන්තාන ලිප්පති. මැද හොයාගෙන එයි ආලවට්ටම් කරන්නේ මේක මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මේ කියාගන්නේ කියන එක තමයි මේ අවිද්‍යාවේ තරම දැනගෙන ඒ මතින් විද්‍යාව පහල කරගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒකට ඇත්තටම කටපුරා මහා පුරුෂයි කියලා තමයි සරුවත් සංසේ සඳහන් කරන්නේ. නිසා අපිත් සරුවචනාංශයට මහා පුරුෂයි කියලා සඳහන් කරනවා. මොකද උන්වහන්සේට මේක ඉස්සලාම ඇති වෙච්ච වෙලාවේදී කවුරුවක්වත් හිටියේ නැහැ. මෙතෙන්දි පරිසං වෙන්න කියලා. නමුත් ඇටි වෙන්න සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා ඔය කියන ආසන්න මට්ටම් වලට ගිහිලා වැටිලා ඒ මතක කියන නිසා දැනගත්තා මෙතනදී මේකට ආඩම්බර වෙන්න ගියොත් මෙතන උපේක්ෂාව ඇති කරගන්න බැරි වුණොත් ඒ අවිද්‍යාවේ ธรรม දැන ගැනීම නම් වූ විද්‍යාවට නිසින්ින්ද පිපෙන්න හම්බ වෙන්නේ. ආයශරය තණ්හා මාන දිටි කියන මේ ප්‍රපංච ධර්ම එහෙම නැත්නම් ලෝභ දෝෂ මෝහයන්ගේ වංචනික ස්වභාව ආය අතුපතර විහිදි වැඩෙන්න පටන් ගන්නවා. එනිසායි ගත්ත ගම දිගටම ගියොත් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සර්වචනාංශිකේ පළවෙනිම ධර්මදේශනාව අහලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා උන්වහන්සේ තමන්ගේ අඤ්ඤා භාවය ප්‍රකාශ කරේ ස්වාමීන් වහන්සේ මට මේ ලෝකේ ඇති වෙන තාක් ධර්ම තියෙනවා නම් ඒ සියල්ල නැති වෙනවා කියන එක වැටුණා කියන එකයි කිව්වේ. ඒ ඇති වෙන තාක් බලනවා කියන එක අපි අරමුණක් දිහා බොහෝ ඇසුරු කිරීමෙන් අල්ලා ගන්නවා කියන එක මේ වෙනකොට අපි තහවුරු කරගෙන තියෙනවා. ඇති වෙන තාක් ලෝකේ තියෙන දුකම නම් සමුදේ බලනවා කියලා කියන්නේ දුක වඩනවා කියන්නේ. නැත්නම් දුකට සාතර වෙනවා. ඒ ඇති වෙන තාත්දී නැතිවීම බලනවා කියලා කියන්නේ නැති වී යන දුක බලනවා කියන්නේ සැප. දුකේ ඇතිවීම බලනවා කියන්නේ දුක. ඒක නිසා මේ එකම සංචිත්තියේ ඉදිරියට ගිහිල්ලා ඇති වෙන හැටි බල බලා ඉන්නවා කියලා කියන්නේ කොච්චර විපස්සනාවක් වුණත් කොච්චර භාවනාවක් වුණත් දුකටමයි ආවඩක් දුකටමයි ආවඩක් අපිට පුළුවන් වුණොත් මේ ඇති වෙන හැම දෙයක්ම නැතිවීමකින් කෙලවර වෙනවා නිසා නැතිවීමට සාදර වුණොත් එදාට අපි නැති වෙනවා දකින්නේ දුකේ නැති වීමක් දුකේ ගෙවි යාමක් දුකේ ක්ෂය වීමක්. ඒ නිසා මේක එදත් උනා අපි එක නොබලා ඉඳලා ඇති වෙන දුක දිහා බලන ඉඳලා අයියෝ දුකයි අයියෝ පංචස්කන්ධේ කුණුයි අයියෝ අසුබයි කිය කිය මිස මේ සෑම දෙයක්ම නැති වෙනකොට මෙතන මිහිරි දක්වක් තියෙනවා දුකේ ගෙවි යෑම මේක බැලීමට අපි පමා වුණා මේක බැලීමට අපි වංචනික වුණා මේක බැලීමට අපි ඇස්බැඳුම් වුණා දැන් අපි ඒක දකිනවනම් ඇති වෙන තාක් සංසාරය ඇති වෙන්නේ දුක නම් ඒ දුකේ ගෙවි යෑම දැකීම සපක් එතකොට එතනම නිවන එතනම තමයි දිත්තේව ධම්මේ දුක්ඛ සංත කරෝති කියලා මේ හැම දුකකම ගෙවෙන තැන සැපත් අපි තාම ආසාවෙන් මේ කරන්නේ ඇති වෙන තැනට සාතර වෙන එකයි මේ පස්සය පස්සාවසෝ ඒකෝවන්තෝ සමුදය ဒ ුතියවන්තෝ කියලා කියනවා ඇති වෙන හැටි දැකීම දැකලා මොකද අපි සංසාරේ පුරාට අපි පුරුදු කරලා තියෙන ඇතිවීම පමණයි ඇතිවීම බලන එක තමයි මංගල කාරණාවයි. නැතිවීම බැලීම අවමංගලයි කියලා කියනවා. නමුත් Nirodhe දකින්නවා, කය දකින්නවා, වය දකින්නවා, පටිනිස්සග්ගේ දකින්නවා. එහෙම නැත්නම් පටිසංඛා ඥාන දකින්නයි කියලා කියන්නේ ඇතිවීම හා සමාන සුහදභාවයකින් නැතිවීම බලන්න පටන් ගත්තාම අනේ අපි මෙච්චර කල් සංසාරේ ආසාවෙන් බදාගෙන තියෙන සුන්දරයි කියලා, මංගලයි කියලා, භද්‍රයි කියලා මේ දුක ඇති වෙන පැත්ත පමණයි. නමුත් න්‍යාය ධර්මයක් තමයි ඇති වෙන තාක් නැති වෙන එක නැතිවීමේ පැත්ත බලන්න ගිය ගමන් අර ගෙවි යන දුක බැලීමම සප. එචා වෙන්නේ හුදු දෘෂ්ටි කෝණේ වෙනසක් පමණයි. නමුත් මේ දෘෂ්ටි කෝණේ නැතිවීම නොබලන්න දැනට අපේ හිතේ ඇටුවම් බැහැගත්ත මුල් බැහැගත්ත සම්ප්‍රදාන කුල අවිද්‍යාවක් තියෙනවා. ඒක ශිල්පේ කරන්නේ. ඒ ශිල්පෙන් කඩන්නේ අරමුණ මතු කරලා ඒ අරමුණේ ඇති වෙන පැත්තට හිත තියුණු කරලා සියුම් කරලා ප්‍රණීත කරලා ඒක හොඳට පෙන්නන ගමන් කියන්නෝනේ ඇතිවීම වගේම නැතිවීමක් තියෙනවා. ඒක නිකන් අන්වේ ඥානකින්, චින්තාමය ඥානකින් අල්ලලා දීලා යම් දවසක ඒක දකින්න පටන් ගන්නකොට පොළාපයින් ගතියක් එනවා. ආ මේ නිකන් මෙනෙහි කරාට අරමුණ මෙනෙහි වෙන්නේ නැහැ. හිත මේ දිශාමාරුණා වගේ පටල වෙන ගතියක්, තෝන්තු ගතියක්, එපා කරන ගතියක් එනවා. ඒකෙන්ම දැනගන්න ඕනේ දැන් ඉතින් වැඩේට වදින්න පටන් ගත්තයි. අරමුණට සක්කාය දිට්ඨියට එහෙම නැත්නම් මේ මම මාගේ කියන හැඟීමට තට්ටු වෙන්න පටන් ගන්නකොටම මුළු ඇඟේම හිතේම මහ පුදුමාකාර මේ කම්මැලි කරන ඒකාකාරී කරන ගතියක් එනවා. ඒ නිසා මේ ඒකාකාරීකම කම්මැලිකම නීරසකම එහෙම නැත්නම් මේ බයලෝන ගතිය අසරණ ගතිය තනි වුණා කොටු වුණා වගේ ගතිය මට හිතෙන්නේ ඔය නුවර පෙරහැර යනකොට කල්ැතුවම කසකාරයෝ ටිකක් ඇවිල්ලා වටේට කසේ කරවල සට්ටපට්ට සට්ටපට්ට ගාලා හබ්දයක් දාගෙන එන්නේ. ඒකෙන් කරන්නේ පාර සුද්ධ කරන එකයි. ඒ ළඟ හිටියොත් වදිනවා. අන්න කසේ තමයි මේ නිබ්බිදා ඥාන. මේ නිබ්බිදාව වින්දනයක් විඳින්න බෑ. වින්දත් ඒක මහා කාලකන්ණි වින්දනයක් වගේ පේනකොට මේ විපස්සනා ඥානයක් පිටිපස්සෙන් උදාරුවට තෙදවත් වෙන්න හදන එකයි. අනිත් එක තමයි ඒ දැනෙන පාළු ගතිය, ඒ දැනෙන කම්මැලි ගතිය, නීරස ගතිය විශාල හිස්තැනක තියෙන. ඔය හිස්තැන තමයි නිරෝධය කියන්නේ. විමුක්තිය කියන්නේ අපිට හිස්තැනට බයයි කියන්නේ විමුක්තියට බයයි නිවනට බයයි කියන්නේ. අන්න ඒකට અભීත වෙන්නයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අන්ත දෙකක් තියෙනවා. ওই අන්ත දෙක වැඩි කොහොම හරි නිරෝධය දැකලා ඕකත් එක ගැටෙන්නත් එපා, ඕකත් එක ඇලෙන්නත් එපා. කොහොඳට හුරු කරගන්න. හුරු කරගන්නකොට ඒ තණ්හාවේ ගැටලන ගතිය හොඳට පේන්න පටන් අර ගන්නවා මංකොලොත් වෙච්ච කොම්පැනියක් වගේ තණ්හාව ගැට ගැහුවට දැන් ගැට වදින්නේ. Tamanට පුළුවන් වෙනවා ඒක දැක ගන්න. මේ අන්තේ මේ අනික් අන්තේ මේ එයා පෙන්වන්න නැතුව වලහන්න හදන දේ මේ එයා කොහොමද මේ ගැටේ දාන්නේ කියලා බලනකොට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ තාකල් සංසාරේ ගියා නම් ගියේ Tamanගේ තකතිරුකම නිසාමයි. ගොඩාව නම් ගොඩ එන්නේ Tamanගේ ඥානෙ නිසාමයි. සරබලධාරී දෙවි කෙනෙක්වත් ආශිර්වාද කරන කවුරක්වත් ඇත්තෙත් නෑ බුදුහාමුදුරුවෝ ශ්‍රීමුක දේශනාවෙන් කියලා තිනවා මට කරන්න දෙයක්වත් නෑ. ඒ තරමට එනකොට මේ යෝගාවචරය තුළම මේ කොඳුයට පෙළ හැදෙනවා. ආධ්‍යාත්මික කොඳුයට පෙළ හැදිලා මේක මෙතෙක්කල් මේ ආසාවෙන් ගියාගෙන සමුදේ බලබලා හිටියේ. මමමයි බුදුහාමුදුරන්ගේ පණිවිඩය දැකලා දැන් මේ Nirodhe දකින්න පැත්තට මාරු වුණාට පස්සෙත් මමමයි දෘෂ්ටි වෙනසක් මිස සමුදේ දකින්න දකින්න මම ඇති වෙනවා සක්කාය දිට්ඨිය ඇති වෙනවා මම මාගේ කියන ගතියක් එනවා. නිරෝධයේ දකින්න දකින්න පටිනිස්සග්ගයක් කයානුපස්සනාවක් වයානුපස්සනාවක් නිරෝධානුපස්සනාවක් තමයි සිද්ධ වෙන්නේ. ඒක අතහැරලා දාන්න පුළුවන් ගතියක් එනවා. ඒකේ ජීවත් වුණාට ඇලි බැඳී ගන්නේ නැති ගතියක් උපමාවට කියනවා නම් නෙළුම් පතක් උඩට වතුර කඳුලක් වැටිච්චාම නෙළුම් කඳ නෙළුම් පත වතුර කඳුල දරාගෙන හිටියට නෙළුම් පත හෙල්ලෙනකොට හොඳටම තේරෙනවා දෙක තැරවිලා නැහැ. දෙක එකට එකට හේතු වෙලා තමයි තියෙන්නේ. නමුත් දෙක හෙල්ලෙනකොට තියෙන සම්පූර්ණ එක දෙක දෙකක්. ලාහන්නේ විදිහට මේ Nirodhaය පැත්ත එනකොට එතනත් ඥානයක් තියෙනවා. ඒ ඥානෙට කවදාකවත් මම කියාගන්න මමෙකුත් නැහැ. මගේ කියාගන්න ඥානයක් කියලා වස්තුකුත් එතන නැහැ. මගේ ආත්මය කියාගන්න පුළුවන් ගැටියකුත් නැහැ. ඒක නිසා වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක් වගේ එනවා කියන චෝදනාව කරන හිත වගේම බලන්න ඇයි අපිට එච්චර වද දෙන එක තාම යන හැටි දකින්න බැරි වුනේ කියලා. ඒක ඇත්තටම ඉස්සරහට මේ සූත්‍රය ඉස්සරහට යනකොට මේ අතීතනාගතය සම්බන්ධ කරගෙන වේදනාව සම්බන්ධ කරනකොට හොඳට තේරෙනවා මේ මායාකාරීයේ සිබ්බණියගේ වැඩ අපිට එතෙන්දී අස්පන්දු කරන්න හැටි. අපිට ඇහැට වැලි වදින හැටි මෙච්චර දුකක් වේදනාවක් තිබිලට නැති වෙලා යනකොට ඒ තිබුණු බරපතල දුකේ නැතිවීම දකින්න විඳින්න කෙනෙක් නැහැ. අපි ඊගාටන වේදනාව සාතරෙන් බාරගෙන අයියෝ තව එකක් ආවනේ කියවට ඇති වෙච්ච එක නැති වෙන හැටි දකින්න කෙනෙක් නැහැ. ඒ වගේම අපිට සද්දයක් ආවා කියලා අපිට අපි චෝදනා කරාට ඒ සද්දේ ගියා කියලා දකින්න අපි එතන්නේ. අපි ඊගාටන සද්දෙන් ආයෙත් කරදර ගන්න. ඒ නිසා අපි ආසාවෙන් අහක තියෙන සද්ද තේරෙන්නේ සේරම කරදර කරගෙන අපි සද්ද වලට කරදර කරන නිසායි සද්ද අපට කරදර කරන්නේ. සද්ද ඉන්නේ අපට කරදර කරන්න නෙවෙයි. අපි කරන්නේ සද්ද වලට කරදර කරන එක. මේ වේදනාවල් එන්නේ අපේ නිවනට බාධා කරන්නේ නෙමෙයි. අපි වේදනාව වල ඇති වෙන පැත්තට සාතර වෙන නිසා ඒව හිතනවා ඉතින් මට තමයි මේ ගේ හදලා තිබ්බේ කියලා. අර පරණ ජෝඩුවක් ගෙදර ඉඳද්දී රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා මිනිහා ගෑණි බැලලා කළොත් මන්තර කතා කරනවා. ගෑණිකව මමත්තර ඊට පස්සේ කතා කරන්න. ඒක දෙන්න රොටි උයලා රට දෙල් මාළුකුත් එක්ක දැන් දෙන්න දෙන්න කතා කරන්නේ නැතුව කරපණ ඉන්න වෙලාවේ අමුත් එක්ක ආවා. අමුත් එක්කලා සාලාමි කියලා කිව්වලුවානේ මිනිහා බලන්න කතා කරන්නේ. ගෑණිකෝලා මණිකේ කිව්වල නෑලු කතා. ඊට පස්සේ මිනිස්සු බැලුවලු මේ දෙන්නට මේ මොකද වෙලා කියලා බලනකොට හුතුව රට දෙල් මාළුකුයි රොටි තියෙනවා. ඒ මිනිස්සු හොඳට බෙදාගෙන ඇත්ති වෙන්න කෑවා. අර දෙන්න තාම තරහයි. හොඳට කාලා හරි වටිනා රොටි රද්දල් මාළුත් මිනිහල් ගියාවියන්. හරි දෙන්නගේ තරහ නිසා අපිට දැක් ගන්න හම් වෙලාවක් නැහැ. මොකද අපි ඒ වාගෙම තමයි අපි මේ වේදනාවක් ඇවිල්ලා යනකොට අපේ තියෙන මේ එකිනෙක මතිමතාන්තර නිසා වේදනාව ගිය තැන ඇතිවෙච්ච හිස්තන පාඩුව මේ දකින්න අපිට හිතක් නෑ අපි කාටන වේදනාව දකින්න මේ වගේ පුදුමාකාර විදිහේ ලස්සන හැම කෙනෙක් තුළම පවතින අවිද්‍යාව ක්‍රියාත්මක වෙන හැටි බලනකොට බුදුරජාණන් වහන්සේ කොච්චර සුන්දර හැකින් මේක දැකලා අපිට බණ කියන්නද කියලා හිතෙනවා. අපි කොච්චර කෙරුවක්වත් බලන්නේ මතුවෙන දේ පෙර නිමිත්තම බලන්න. යන දේ දිහා බලන්න අපි නෑ. එහෙම නැත්නම් භංගේ බලන්න, Nirodhe බලන්න, ක්ෂය වීම දකින්න, වැය වීම දකින්න ඕනෝවට බය නිසා තමයි මේ ලෝකේ විවස්ථා හදලා තියෙන්නේ. මේ මේ විවස්තව කැඩුවොත් මරනවා කිය. මොකද කැමති නෑ ලෝකයා. අර සිද්ධාර්ථ කුමාරයා ඒව දකින්න දකින්නට සුද්ධෝදන රජුගේ කැමති නැතුණා වගේ අපිත් තියෙන පුදුමාකාර මේ වැට කඩලු ටිකක් දාගෙන බෑ නොබලන්න. නොදකින්න. අන්න ඒක දිහා හොඳට කට ඇරලා බලන්න කියන එක තමයි අන්ත දෙක හඳුනගෙන අන්ත දෙක හරහා ඒ භාස නිරෝධේ ස්පර්ශාගේ නිරෝධේ දකින්න පටන් අරගත්තාට පස්සේ තේරෙනවා මේක කිසි කෙනෙක් සක්‍රියව වලහලා නැහැ වලක්කලා නැහැ අපි කිනාපු මතිමතාන්තර ටිකක් නිසා මේක දැකීම අභාග්‍යයක් දැකීම අවමංගල්‍යයක් කියන ගතිය නිසා අපි හැමදාම ඇති වෙන දුකට සාදර වුණා ගෙවෙන දුක නැති වෙන දුක දැක්කන්න බැරි වුණා ඒ නිසා අපිට ආකල්පේ වෙනස් කිරීමක් කරන්න ඇතිවීමට හා සමානව නැතිවීම දිහාවටත් හිතියොදන්න ගියාම අපිට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් නොදැක්ක පැත්ත තුල තමයි විමුක්තිය තියෙන්නේ. ඒක අපි ප්‍රාර්ථනා කරත් නැතත් ඉබේම සිදුවෙන දෙයක්. ඉතින් මේ සාමාන්‍යයෙන් වේදනාවක සද්දක හිතවිල්ලක වගේ ආවේගජනක දෙයක ඇතිවීම පැවතීම නැතිවීම බලන්න තරම් අපිට දක්ෂ නෑ මොකද අපේ සතිය මදි නිසා. ඒ නිසා ආස්වාසි මධ්‍යස්ථ අරමුණක ඇතිවීම නැතිවීම පැවතීම දකින්න පුළුවන් ගතියෙන් යම් ප්‍රමාණයකට අපි මේක දැකගත්තට පස්සේ ඒ වගේම සක්මනකදී ඒ පියවරක් පියවරක් පාසා දකින්න අහන දේක බලාගෙන එදිනදා වැඩවලදී අහන දකින්න සෑම අවස්ථාවකම මේකේ කිවි යන පැත්ත දකින්න පුරුදු වුණා නම් ඊට පස්සේ ආවේග තරහ ආශාවල් උපදින උපදින විලාපත uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං කියලා හැම දකින්න වාරයකම මනාපයක් මනාපයක් පහළ වෙනවා ඒ සෑම මනාපයක් අමනාපයක්ම ගෙවෙන සුළුයි, වැය වෙන සුළුයි, ක්ෂය වෙන සුළුයි කියලා බැලුවන මේක නිකන් මේ කළු ලෑල්ලක රටවුණු වලින් හදපු චිත්‍රයක් වගේ. ඒක සතුටක් දුන්නත්, අසතුටක් දුන්නත්, දුමංගලයක් දුන්නත්, අමගද ඊගා පන්ද පාඩම් පල්ලියන ලෝකම කරනවා. ඊට පස්සේ තව චිත්‍රයක් කරනවා. ඒක හරිට වැඩිය හොඳයි නරකයි කියලා ගලපන්න මේක මකන බව දන්නේ නැති නිසා. ඒ වගේ අපේ හිත නිකම් වතුරේ යදපු චිත්‍ර වගේ ඔය සමහරක් චිත්‍ර වලට ආසා කරනවා සමහරක් චිත්‍ර එපා කරනවා කිව්වහම මේ වතුරේ තියෙන වෙනස් වෙන සුළු ගතිය අපිට මල කරදරයක් වෙනවා. ගෙවි යන පැත්ත බලනවා නම් අනේ කොච්චර වටිනවද මොකද සායන් අල්ලන්නේ දෙරෙද්දක් වාගේ. මේකේ මොනවා ලිව්වත් මකන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඊගාවට එන්නේ නිවන් දකපු චිත්තක්ෂණය. ගෙවිච්ච එක ගෙවිච්ච ගමන් එන්නේ නිවන් දකපු චිත්තක්ෂණය. ආන්නයකට සාදර වෙන එක තමයි මේ ගෙවි යෑම දැකීම නැත්නම් Nirodhe දැකීමේ තියෙන වටිනාකම. ඒ දකින්න කොටත් ඒ ගෙවි යෑම කෙරෙහි ආසාව පෝතරහ මම මේ නිදර්ශන පෙන්නන්න දුවේකයි. නිසා ඒ දකින්න ගෙවි යෑමෙත් ළඟ ගන්න එපා. නෙළුම්පතේ වතුර වගේ තර වෙන්නතෝ ගත කරන්න පුළුවන් නම් අපිට කවුරුත් බනිනකොට ඇත්තටම ස්තුති කරනට වැඩිය සතුටක් ඇති වෙනවා හරි දැන් මෙයා බැනලා ගියාට පස්සේ මනුස්සයාගේ තරහ ඉවරනේ. දැන් මමත් හැප්පිලා නැහැ. මමත් ගැටිලා නැහැ. ආයේ ඉවරයි. ලෙඩක් ආවනේ. ඒ ලෙඩේ ගෙවි යන පැත්ත බැලුවට පස්සේ දැන් ශරීරේ ප්‍රතිශක්තියක් ඇති වෙලානේ. නැත්තම් ඇඟේ නැගිටින්නේ නැහනේ. ආ බොහොම හොඳයි. ඒ වගේම අපිට සද්දයක් ආවනේ. ඒ සද්ද ගිහිල්ලා යනකොට ඊට වැඩිය සද්දයක් කෙන එකට සූදානම් ශරීරයක් නැත්තම් මේ වගේ සද්ද නැවතාවට ඒක මේ හිත් වෙහස ගන්න නැති අසුත මොකද්ද ප්‍රතිශක්තියක් කරනවා එනිසා මේ සෑම දුර්භාග්‍ය සම්පන්න දෙයකම සෞභාග්‍යයක් තියෙනවා. ඉතින් අන්න ඒක තීරුම් ගත්තට පස්සේ මේ ලෝකේ දුකින් පිරිච්ච එකක් තමයි. නමුත් ඒ දුක ගෙවෙන එකක්, නැති වෙන එකක්. මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පටන් ගන්නකොට පස්සේ ඕන තේරෙනවා සරුවචනාංශය කොහොමද මේ තුලින් මේ දුක තුලින්ම දුක්ඛ සත්‍ය කියන එකක් ඉදිරියට අරන් තියලා ඒක පිළිබඳ පෙර නොඇසු නොවිරූ තාලයක බලන්න පුරුදු කරලා ඒ දුක කෙරෙහි දුක්ඛ සමුදය නැත්නම් ස්පර්ශ සමුදය ඇති කරන තෘෂ්ණාවට අපි පොහොර දුන්නා මිස මේ දුකේ දුක්ඛ ස්පර්ශයේ ගෙවි යන පැත්තට ඉඳ තියලා තෘෂ්ණාවගේ ගැටලීම අපි බොල් කරලා දාන්න පුළුවන් ශක්තිය තේරුම් ගත්තා නම් නිරෝධය කියලා කියන එක. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපි ළඟ දැන සෑහෙන අඩුව කඩම ප්‍රමාණයක් තියෙනවා මේ ගමනේදී. නමුත් දෘෂ්ටි ඍජු කර ගන්න අප කරා පැමිණෙන සෑම කරදරයකින්ම කියන්නේ අපි ඒකට තරම් දැන් තරම් වෙන ශක්ති සම්පන්නයි. නමුත් නෑ බෑ කියන්නේ. අඬා වැටෙන්න එපා. කාටවත් චෝදනා කරන්න එපා. මේ පැමිණි දුක් පැනිරහයි කියලා එකට බුණ දෙන්න පටන් අරගත්තොත් වැඩි වැඩි දුක් ප්‍රමාණයක් ගෙවම් කරන්න ගෙවම් කරන්න ඇතුළත ඇතිවන ප්‍රතිශක්තිය තමයි අපි විපස්සනා ඥාන කියලා කියන්නේ. අන්නේ විපස්සනා ඥාන කියලා පැමිණීමක් තමයි යම් කිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා අපිට අභීත ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙයි. මත් වෙන තාක් ධර්ම ලෝකේ නැති වෙන සුළුයි. ඇති වෙන පැත්තට ආවරන්න ගියොත් දුක වැඩෙනවා. නැති වෙන පැත්තට ආවරන්න ගියොත් අපි නිරෝධේ දකිනවා. ඒක නිසා භාවනාදී පරියන්කේදී ආනාපාන සතිය මේක දිනු කරලා ඒක ඒක මදි නිසායි අපි සක්මනේදී යම් යම් බාධක කරදර මැද්දෙත් ඒක දිනු කරලා ඉදිරියදා වැඩවලක් කරලා අපි භාවනා මධ්‍යස්ථානෙ එළියට ගියාට පස්සේ ලෝකයේ විසම ලෝකයේ ඇති වෙන්නා වූ මේ ලාභයක් ඇති වෙනකොටත් පාඩුවක් ඇති වෙනවා. යසසක් අයසක්. සැපක් දුකක්. එන සෑම වෙලාවකදී මේ සමහිත පාවිච්චි කරන්න පටන් අරගත්තොත් ඒ විසම ලෝකයේ සමහිත පැවැත්ම අනුව මේ ගුණය ඇත්තටම අපි ළඟ කල්ැතුව තිබිලා තියෙනවා. මේක මතු කරගන්න බැරි වෙච්ච නිසායි අපි මේ ඉල්ල ඉල්ල කරදර වුනේ. ඒ ගුණේ මතු වුණාට පස්සේ ඒ අපිට තියෙනවා නම් වගකීමක් තියෙන්නේ අනෙකුත් මෙවැනි පින් ඇති මිනිස්සුෝ දිහා දැකලා ඒ අත්තන්ට මේ ගුණේ මතු කරගන්න දීමෙන් තමයි මේ ශාසනය පවතින්නේ. ඒක තමයි ශාසනික ශාසනය කියලා කියන්නේ පණිවිඩේ වෙන මොකක්වත් නැහැ ශාසන කියන කේ අදහස පණිවිඩේ. මේ පණිවිඩේ ඔච්චරයි. ඉස්ලාම අපි මේකෙන් ගොඩ ඔළුව උස්සලා ගොඩ අරගෙන අපි බලන්න ඕන අනෙකුත් අපිට අවට ඉන්න සෑම කෙනෙකුට මේ ගුණේ තියෙනවා. මොත් පරිසරයේ විචින් යත්තන්ට සමුදේ දකින්න පුහුණු කරලා තියෙනවා. අපි උත්සාහ කරන යත්තන්ට සමුදේ හරහා Nirodhe දැක්කන්න පටන් ගත්ත තරමයි ඒ සෑම කෙනෙක්ම ওই ශාසනය දිකට ගෙනියයි. ඉතින් අපි ඒ අනුව කරන්නේ ලොකු සීළු දේවල් කැප කරලා මහ වටිනාදයක්. ඒ කරන දේ මේ ධර්ම කොටස නිසා තව තවත් එලි පහලි වේවා. එහෙම නැත්නම් කලෙලි වේවා කියන එකයි මගේ අදහස. ඒ නිසා සීළු සෑම වැරද්දක්ම ගුරුවරයෙක් කරගන්න මේ වැරදි තුල පමණමයි අනාගතයක් තියෙන්නේ. වැරදි නැතුව මේ ගමනේ කිසි කෙනෙක් නැහැ. ඒක නිසා අපි සෑම වැරද්දක්ම ගුරුතන්හිලා සලකාගෙන ඒකම චක්‍රීකරණය කරලා පොහොරක් කරගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් හැම කෙනෙකුටම මේ වෙනකොට සෑහෙන අවශ්‍ය කරන අමුද්‍රව්‍ය රාශියක් තියෙනවා විශ්වාසය ඇති වේවා කියලා ප්‍රාර්ථනා. සියලු දිනාටම කෙරුවන් සරණයි. සුවපත්ත්‍වා සුවපත් සාසාදු අනුමෝදන් අනුමෝදිතබ්බං කමං කමිතබ්බං Super. Super. Super.